අදත් අප සිදු කළා වූ ඒ ගෞරවනීය ආරාධනාව මෙත් සිතින් පිළිගෙන උතුම් වූ ධම් සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ නවකෝරළේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක දුරන්දර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ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 නින්දන්ති තුන්නීමාසීනං නින්දන්ති බහුභානිනං මිතභානිනම් පිනින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ තීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඊටාම් වැදගත් අවස්ථාවක් දේශනා කොට වදාළ වටිනා ගාථාරත්නේ කුයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මා ඉදිරිපත් කරන්නට යෙදුනි. පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි මේ සුචරිත ධර්මයේහි යහපතේ හැසිරෙන කුජලයාට මනුෂ්‍ය ලෝකයේ සියලු සම්පත් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මරණයෙන් පස්සේ දිව්‍ය සම්පත්, ඒ වගේම සතර මාර්ග, ඒ වගේම සතර ඵල නිර්වාණය ලබා ගන්නට හේතු වන මංගල කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණී කිරීම. ඒ වගේම ධර්මයේ සාකච්ඡා කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ධර්මයේ හැසිරෙන තැනැත්තා නරකාදී සතර අපායට වැටෙන්නේ ධර්මයේ හැසිරෙනවා නම් යම්ස කෙනෙක් එයාව නරකාදී සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ ඇත්තාට මේ ප්‍රාණඝාත ආදී දුෂ්චරිත නිසා මෙලවදී ඇතිවෙන ධනහානි ඥාතිහානි ඇති වෙන්නේත් නෑ. ඒ මොකද ධර්මානුකූලව ජීවිතේ ගත කරගෙන යන නිසා මෙලව තමන්ගේ ධනෙ විනාශ වෙලා යන්නේ. ඥාතීන්ගෙන් කරදර ඇති වෙන්නේත් නෑ. ඒ වගේම බන්ධනාගාරවල වැටෙන එකක් නැති වෙලා යනවා. බන්ධනාගාරවල වැටෙන්නේ වැරදි වැඩ කරනකොටනේ. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා ඒ තත්වයට වැටෙන්නෙත් නෑ මිදෙනවා. මේ විදිහට ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒ නිසා තමන්ගේ යහපත සලසා ගන්න කැමැති පිරිස මොකද කරන්නේ? ප්‍රාණඝාත ආදී දුෂ්චරිත වලින් මිදලා දස කුසල ධර්මයේ හැසිරෙමින් තමන්ගේ මෙලව පරලෝ යහපත සිද්ධ කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒ සඳහා අපිට හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය. මේ ආයක පින්නතුන් දන්නවා මහා ධර්මපාල ජාතකය. මහා ධර්මපාල බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා තමන්ගේ කුලේ අය බාල කාලේ මැරෙන්නේ නැහැ. තමන්ගේ දූ දරුවන් ඥාතීන් ඒ પરම්පරා උදවියේ අකාලේ මේ වයස අඩුව මරණයටපත් වෙන්නේ. ඒකට හේතුව පැහැදිලි කරනවා. ධම්මං සරාමන මුසා භනාම පාපානි කම්මානි විවජ්ජයාම අනරියං පරිවජ්ජේ මුසබ්බං තස්මාහි අම්හං දහරානමීරේ එතුමා පැහැදිලි කරනවා මේ අපේ પરම්පරාවල උදවිය අඩු වයසින් මරණයටපත් වෙන්නේ. ඉතින් අපිට මේ කාලෙහෙම හරියට අහන්න ලැබෙන කාරණාවක් තමයි අඩු වයසින් මිය පරලෝ ගැන පිළිබඳව තමයි වැඩිපුර අහන්න හම්බෙන්නේ. එතකොට අපිට මේ ගැන අවධානය යොමු කළාම ඒවට හේතුත් හොයාගන්න පුළුවන්කම තිබෙනවා. මහා ධර්මපාල බ්‍රාහමණතුමා සඳහන් කරනවා අපි දස කුසල කර්ම කරනවා. අපි දස කුසල කර්මයේ යෙදිලා ඉන්නේ. ඒ වගේම ත්‍රිවිධ සුචරිතයේ යෙදෙනවා. සිත කය වචනේ බොහෝම හොඳට සංවර කරගෙන ඉන්න. මොනම කාරණයක් නිසාවත් බොරු කියන්නේ නෑ. ඒ වගේම සියලු පං අවකම් අපි අතහැරලා වාසය කරන්නේ. මේ අනාර්ය කියන දුස්චරිත අතහැරලා වාසය කරන. ඒ නිසා අපේ දරුවෝ අකාලේ මැරෙන්නේ කියලා විස්තර කළා තිබේ. ධර්මපාල බ්‍රාහ්මණතුමා විස්තර කරනවා මේ නිරෝගී සම්පන්නව දීර්ඝාෂය ගත කරන්න නම් මේ විදිහට යහපතේදීලා ක්‍රියා කරන්න ඕනද ඊළඟට තවත් පැහැදිලි කරලා දෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ඒ වගේම ධම්මෝ සුචින්නෝ සුකමාවහාති ඒතානිසංසෝ ධම්මේ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා බින්නතුනි මේ බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ ධර්මය. ඊටාම හොඳට සවන් දීලා. ඒ වගේ මේ ධර්මකාරණා හිතේ තියාගෙන ධර්මානුකූලව ජීවිතේ පවත්වාගෙන යන පුජ්‍යලයාව ඒ ධර්මයේ විසින්ම ඒකාන්තයෙන්ම ආරක්ෂා කරනවා. ධර්මායට අනුව ධර්මානුකූලව ජීවත් වෙන කෙනාව ඒ ධර්මයේ විසින්ම ඒකාන්තයෙන් ආරක්ෂා කරනවා හොඳට පුහුණු කරපු ධර්මය දෙලව සැප ගෙනල්ලා දෙන බොහොම හොඳට තමන්ගේ ජීවිතයේ ධර්මයේ පෙර සසරෙත් මේ ඇත්ත පුරුදු පුහුණු කරපු නිසා ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා මෙලව සැප විඳින්න පුළුවන්කම ලැබුණා තමන්ගේ ජීවිත බොහොම හොඳට ගත කරගන්න පුළුවන්කම ලැබුණා ඒ වගේම පරලෝ ජීවිතය සුවපත් කරගන්න ලැබෙනවා මේ ධර්මානුකූල ජීවිතය ගත කරගත්තා. ඒ වගේම අනිත්‍යයි ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දුන්නා. ධර්ම පූජා පැවැත්වුවා, ධර්මයට ගරු කළා. මේ පින්කම් නිසා පරලෝ ජීවිතයක් සපවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ධර්මානුකූලව හැසිරීමෙන් උසස් ආනිසංස අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් පින්නතුනි ධර්මානුකූලව කටයුතු කරන පුද්ගලයාව දුගතියට යවන්නේ නැහැ. දුගතියට යාපත් වෙන්නේ සුගතියේ සුගතිගාමියෙක්ම වෙනවය. ධර්මයට අනුව ජීවත් වෙන කෙනා කවදාකවත් මේ දුගතියට යන්නේ නැහැ. ඒ නිසා මේ කාලේ අපි මේ ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕන ධර්මයේ ගැන. කාගේත් අවධානය යොමු වෙලා තියෙන නිසා ධර්මානුකූලව ජීවත් වෙන ධර්මයේ සාකච්ඡා කරන ඒ වගේම ධර්මයේ ගැන උවමනාවෙන් කටයුතු කරන කෙනා තමන්ගේ ජීවිතේ ඊටාම හොඳට සකස් කරගන්නවා. එයා සුගතිගාමීක්ම වෙනවා. යහපත් තැනක ගිහිල්ලා උත්පත්ති ලැබනවා මිසක් තිරිසං പ്രേතාත්ම භාවයන් වැටෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පින්නතුනේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා තවත් තැනක ධම්මෝහවේ රක්කති ධම්මචාරින් සත්තං මහන්තං වියවස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස අට්ඨේනි සුඛී කුමාරෝ මේ ධර්මීය ආරක්ෂා කරන තැනැත්තාව ඒ තමන් විසින් ආරක්ෂා කරන ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒක අපි මුලිනුත් ඉගෙන ගත්තා. තමන් ඊටාම හොඳට පුරුදු පුහුණු කරපු ධර්මයේ විසින් තමන්ව දෙලවින්ම රැකගන්න. මේ අපේ දායක පින්නතුන් ඊටාම හොඳට පුහුණු කරගත් ධර්මතාවයන් තියෙනවානේ. ඒ ධර්මතාවයන් නිසා දෙලවින්ම අපේ ජීවිතය ආරක්ෂා දෙලවින්ම අපේ ජීවිතය ආරක්ෂා කරනවා අපි තාම හොඳට ආරක්ෂා කරපු ධර්ම. ඒ වගේම පින්වත්නි මෙතන හොඳ උදාහරණයක් ඉදිරිපත් කරගෙන යනවා. Taman ඉහළගෙන යන ඔසවගෙන යන කුඩය වැස්සෙන් තෙමෙන්න නොදී Tamanව ආරක්ෂා කරනවා වගේ. අපි වැස්ස වහින වෙලාවට කුඩයක් ඉහළගෙන යනවා. ඒ කුඩේ ඉහෙළුවාම වැස්සෙන් අපිව තෙමෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. අන්න ඒ වගේ අපිව ධර්මයෙන් ආරක්ෂා කරන බව අර මහා ධර්මපාල ජාතක කතාවේ සඳහන් කරලා දීලා තියෙනවා. ඉතින් මේ කාරණා ඊටාම හොඳට තේරුම් අරගෙන අපේ දායක පින්නතුන් හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ සුණාත ඊටාම හොඳට අහන්න. මනමින් සවන් දෙන්නේ. සාවධානව සවන් දෙන්න ඕන. මන අහගෙන ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන ඒ බව පෙන්වගෙන ඉන්නේ නැතුව ඉතාම හොඳින් හිත ඒ සඳහාම යොමු කරන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ මැදිරියට පැමිණලා ඉන්න දායක පින්නතුන් වගේ මේ වෙලාවේ gedare ඉඳගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න පින්නතුන් ඉතාම හොඳට වෙන බාහිර දෙයකට හිත යවන්නේ නැතුව යොමු කරන්නේ නැතුව වෙන දෙයක් කල්පනා කරන්නේ නැතුව මම බණ අහනවා කියන හැඟීම ඇති කරගන්න ඕන. සුණා අධිකාම හොඳට අහන්න ඕන. ඊටාම හොඳට අහන්නේ නැති නිසා සමන් දෙන්නේ නැති නිසා තමයි අද හුඟක් දෙනකොට මේ ධර්මකාරණා මතකයක් නැහැ. මේ හැදෙන වැඩෙන අයට වුණත් මේ කියලා දෙන ඒවා බොහෝම ඉක්මනින් අමතක වෙලා යනවා. නමුත් මේ අවුරුදු 60 70 80 90 ගිහිල්ලා ඉන්න මේ දායක පින්නතුන්ගෙන් අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා දෙයක් දැන් ඇහුවොත් එහෙම ඉතාම හොඳින් මතකයෙන් ඒ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තිය තිබෙනවා. මොකද ඉතාම හොඳින් සවන් දොන්න නිසා තමන්ගේ ගුරු ගුරු ඒ වගේම දෙමාපියන් ඒ වගේම ස්වාමින් වහන්සේලා ඒ කාලේ කියලා දුන්නේ ඉතාම හොඳට අහගෙන හිටියා. ඒ අහගෙන හිටපු දේවල් අදත් තමන්ගේ ජීවිතේ වැඩ කරන්න යනකොට මතක් වෙනවා අපේ දෙමාපියෝ මෙහෙමයි කියලා දුන්නේ. අපේ වැඩිහිටියෝ මෙහෙමයි කියලා දුන්නේ. අපේ ස්වාමින් වහන්සේලා අපිට ඉගැන්වුවා මෙහෙමයි. අපේ ගුරුවරු අපිට මෙහෙම කියලා දුන්නා කියලා හොඳ මතකයක් තියෙනවා. ඒ මොකද? ඊටාම හොඳින් සවන් දුන්න නිසා. ඊටාම හොඳින් සවන් දුන්නාම අපිට පුළුවන්කම ලැබෙනවා මතක තියාගන්න. හොඳට හිතේ තියාගන්න පුළුවන්කම තිබෙන. විවිධ දේවල් ගැන කල්පනා කරමින් වටපිට බලමින් අපි මේවා අහන්න ගියොත් ඒව මතක තියාගන්න බැරි වෙනවා. දැන් අද බොහෝ වෙලාවට අපේ දූ දරුවෝ උනත් පාඩම් කරන්නේ විභාගෙට. විභාගයෙන් පස්සේ මේ අවුරුද්ද ඉගෙන ගත්ත ඒවා අහලා බැලුවොත් ඒවා අපෙන් අහන්න එපා දැන් විභාග ඉවරයි මේ අවුරුද්ද එකක් තමයි අහන්න කියන්නේ. ඉතින් මේ අය වැඩිහිටියන්ට එහෙම නෙමෙයි. ඉතාම හොඳට මතකේ තියෙනු අර හොඳට කවන් දුන්න නිසා. යමක් ඉතාම හොඳට අහගත්තොත් තමයි මතක තියාගන්න පුළුවන්කම තිබෙන්නේ. යමක් ඉතාම හොඳට අහලා මතක තියාගත්තාම ඒ අනුව ඉතාම හොඳින් හැසිරෙන්න පුළුවන්. දැන් අපිට ඕනේ ඉතාම හොඳට ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්ම කාරණා හිතේ තියාගෙන ධර්මානුකූලව හැසිරෙන පිරිසක් තමයි අපේ රටට ඕන කරන්නේ. රටතොට දිහා බලනකොට, ගුවන් විදුලියට සවන් දෙනකොට, රූපවාහිනියේ බලනකොට, අත්තරේ ගත්තාම සමාජයට ගිහාම අහන්න හම්බෙන්නේ මහා පුදුම දේවල්. ඒවෙන් අපිට පේනවා මිනිස්සු ධර්මයෙන් ඈත් වෙලා කිය. ඒ නිසා දැන් අපිට ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්න පිරිසක් මම දන්නවා බණ කිය කියා ඉන්න පිරිසක් නෙවෙයි. ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ තමන්ට කරදරයක් නැතුව අනිත් අයට කරදරයක් නැතුව තමන්ටයි අනුන්ටයි කරදරයක් නැති ජීවිතයක් ගොඩනගාගත්ත මිනිස්සු මේ ජීවත් වෙන සමාජයක් අපිට අවශ්‍ය කරන්නේ. එවැනි සමාජයක් ගොඩනගා ගැනීම සඳහා තමයි මේ බෞද්ධ නාලිකාව ආරම්භ කළේ. මේ බෞද්ධ නාලිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයට මේ දහම් පණිවුඩය ලබා දීලා මේ සමාජයේ ජීවත් වෙන මහ ජනතාව තුළ ಗುಣධර්ම ඇති කිරීම, සාර ධර්ම වලින් පිරිච්ච සමාජයක් ගොඩනැගීම. ඒ බෞද්ධයා ගුවන් විදුලියේ මගින් රූපවාහිනී මගින් කරගෙන යන ඒ උදාර කාර්යයට තමයි මේ දායක වෙන්න තුනොත් මේ විදියට බොහෝ දුර බැහැර ගෙවාගෙන වෙහෙස මහන්සි වෙලා ධන පරිත්‍යාග කරගෙන මේ ඇවිල්ලා සිද්ධ කරන්නේ ඉතාම වටිනා පින්කමක්. මේ සමාජයේ යහපත් සමාජයක් බවට පත් කරගන්න ලොකු අනුග්‍රහයක් දැක්වීමටයි මේ ඇත්තෝ මේ පැමිණ සහභාගී වෙන්නේ මේ ක්‍රියා කරන්නේ මේ ඇත්තෝන්ට ධර්ම ශ්‍රවණය කිරීමට පමණක් නෙවෙයි මේ ඇත්තන්ගේ ඥාති මිත්‍රාදීන්ට ගමියයිට අපේ රටේම ඉන්න අයට බණ අහන්න අවස්ථාව සලසලා දෙන්නයි මේ ඔබ පැමිණලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ලෝකයේම බෞද්ධයා ගුවන් විදුලියේ මගින් ධර්ම ශ්‍රවණය කරන පිරිස ඉන්න ඒ ඇත්තන්ටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ඔබ නිසා ලැබුණා. ඔබ මේ දායකත්වයේ ලැබීම නිසා, ලබාගත් නිසා ඒ ඇය ධර්ම ශ්‍රවණය කරන. ඒ නිසා ලෝකවාසීන්ටම මහා සහනය, සාන්තිය, සැනසෙල්ල උදා කර දෙන මහා පින්කමකට සම්බන්ධ වෙනවා කියලා හිතේ ඇති කරගෙන, ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න මේ ධර්ම දේශනාවක් ඉතාම හොඳට ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න මේ උපදෙස් හේතු වේවා කියලාත් මම ආශිර්වාද කරන්න කැමතියි. අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරන්න තියදුනේ ධම්මපද පාළියේ හෝද වර්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතාම වැදගත් කාරණාවක් තිබෙනවා. මේ කාලයේට මේ කාරණාව ඉතාම වැදගත්. බුදුහාමුදුරුවෝ දේශනා කරන නිතරම මේ කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම නිතරම නිന്ദා අපහාස ලබන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ නිന്ദා කිරීම, ප්‍රශංසා කිරීම පුරාණේ ඉඳලා පැවතගෙන එන කාලය. මේ කාලෙ විතරක් සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ලෝකේ නිന്ദා අවමාන නොලබන කෙනෙක් නෑ. ලෝකේ නිന്ദා අවමාන නොලබන කෙනෙක් නෑ. ඒ தത്വයට හැමදෙනාට මූණ පාන සිද්ධ වෙනවා. මේක පුරාණ ඉඳලා පැවතගෙන ආපු කාරණාවක්. බුදුහාඳුරු දේශනා කරනවා මේ ගාථාවෙන් පෝරාණ මේතං අතුල මේතං අජකනාංශ. මේක අදෙහි ආරම්භ වෙච්ච එකක් නෙමෙයි අතුල පුරාණ ඉඳලා පැවතගෙන ආපු කාරණාවක් කියන්නේ. ඉතින් මේ ධාතහාරත්නේ දේශනා කරන්න හේතුව කුමක්ද කියන එක අපි ඉස්සෙල්ලා විමසලා බලන්න ඕන. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ කාලේ දවසක් අතුල කියලා උපාසක මහත්මේ උපාසකවරේ මේ තමන්ගේ උපාසක පිරිස එකතු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න යන්න ඕනේ කියලා කල්පනා කළා. අතුල කියන උපාසක මහත්මයාට කල්යාණ මිත්‍රෝ 500ක් පිරිස හිටියා. කල්යාණ මිත්‍රෝ 500කින් සැදුම්ලක් කණ්ඩායමක නායකයා තමයි අතුල කියන උපාසකතුමා. ඉතින් මේ 500 දෙනාම මේ දැන් මේ ඥාතීන් එක්ක මේ තමන්ගේ දූ දරුවන් ඥාති දරුවන් හිත මිත්‍රාදීන් ඒක රාශී වුණා වගේ අර අතුල උපාසකතුමාගේ කණ්ඩායම එකතු වෙලා යහපත් වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒ ඇත්ත එකතු වුණාම අතුල උපාසකතුමා අහනවා මේ අද අපි මොකද කරන්න කියලා. ඒකට ඒගොල්ලෝ යෝජනා කරනවා අද අපි මෙන්න මේ කාරණේ කරමු. අද මේ ස්ථානයේ තියන් ඒ විදිහට අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් එදා අතුල උපාසකතුමා තමන්ගේ යාළුවෝ පිරිස එකතු වුණාට පස්සේ එයාත් එක්ක සතුටු සාමීචියේ යෙදුණා. දැන් මා ධර්ම දේශනා පවත්වන්න මේ ස්ථානෙට පැමිණෙන්න ඉස්සෙල්ලා මේ ඥාතියින් එකතු වෙලා ඔබ කාලෙකින් හම්බුනේ කියලා ඉතින් කතා බහ කරගෙන මේ පැති තොරතුරු විමසලා කතා බහ කරලා ආගිය තොරතුරු ගැන කතා කළා. ඉතින් මේ යාළුවෝ ටිකක් ඔක්කොම එකතු වෙච්ච වෙලාවේදී අතුල උපාසකතුමා අර තවන්ගේ යාළුවන්ගෙන් අහනවා මේ අද අපි මොකද කරන්නේ? අද අපි එකතු වුණානේ මොකද අපි කරන්නේ? දැන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන ඉන්න මේ හැදී වැඩිගෙන අපේ පාසල් යන දරුවෝ ඒ වගේම තරුණ වයසට පත්වෙච්ච පිරිස ඒගොල්ලන්ගෙත් ඉන්නවා කණ්ඩායම් යාළුවෝ මිත්‍රයෝ එකතු වෙලා ඉන්න. ඒගොල්ලෝ එකතු වුණාම අහනවාද අපි කොහෙද යන්නේ? මොකද කරන්නේ? අද මොන වගේ වැඩකද අපි යෙදෙන්නේ කියලා කතා බහ කරනවා. ඒකට ඒ අයට මතක් වෙන්න ඕන. එදත් මේ தත්ත්වෙ තිබිලා තියෙනවා. ඒකට උපාසකතුමා මෙහෙම ඇහුවාම අර යාළුවෝ කිව්වා අද අපි යමු බණ අහන්න යමු කියලා හිතනවා. අද අපි බණ අහන්න යමු කියලා මේ යාළුවෝ යෝජනා කළා. එතකොට අතුල උපාසකතුමා මේ කණ්ඩායමේ ප්‍රධානියා නායක මේ උපාසකතුමා අතුල උපාසකතුමා අහනවා යාළුවනි අපි අද කොහාටද බණ අහන්න යන්නේ? කාලඟටද බණ අහන්න යන්නේ කියලා හිතම් විමසුවා. ඒ වෙලාවේදී මේ යාළුවෝ සඳහන් කරනවා අපි යමු රේවත හාමුදුරුවන්ගෙන් බණහන්න යමු කියලා ඉතින් තීරණය කළා. අපි රේවත හාමුදුරුවන්ගෙන් බණහන්න යමු කියලා තීරණය කළා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය බොහෝම ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් තමයි රේවත හාමුදුරුවෝ. උන්වහන්සේ බොහෝම හොඳට ධර්මයේ දැනගත්ත විවේකව වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේ නමක්. හරියට බොහෝම හොඳ සිහිනුවණින් වාසය කරපු ඒකචාරී සිංහෙක් වගේලු බණ පොතේ විස්තර කරන්නේ. ඒකචාර සිංහ මේ ගාල් වශයෙන්, ගංචු වශයෙන් හැසිරෙන්නේ මේ ඒකචාරීව තමයි වෙන්වෙන් වශයෙන් තමයි කාලය ගත කරන්නේ. බොහෝම හොඳට සිහිනුවණින් යුක්තව ඒකචාරීව කටයුතු කරන සිංහරාජයෙක් වගේලු මේ රේවත හාමුදුරුවෝ. බොහෝම විවේකව, හුදකලාව තමන්ගේ පාඩුවේ නිශ්ශබ්දව වාසය කරන ඉතින් උන්වහන්සේ ධර්ම දේශනා පැවැත්වීමටත් බොහෝ ප්‍රසිද්ධයි. ඒ නිසා මේ හාමුදුරුවෝ මේ උපාසක පිරිස මේ ස්වාමීන් වහන්සේලා අතර වැඩ හිටිය මේ රේවත හාමුදුරුවෝ ගැන අහලා තිබුණා. අපි උන්වහන්සේ ළඟට යමු කියලා තීරණය කළා. අපේ දායක වෙන්න මේ මැදිරියට ඇවිල්ලා ඉන්න දායක වෙන්න තුන් වගේම ගුවන් විදුලියෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ දායක වෙන්නතුණු මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට Taman ධර්ම ශ්‍රවණය කරන්න කැමති ස්වාමීන් වහන්සේලා වැඩේ ඉන්න. ඉතින් උන්වහන්සේලා වැඩේ ඉන්නේ විහාරයට ගිහිල්ලා එහෙම නැත්නම් උන්වහන්සේලා වඩම්මගෙන ධර්ම දේශනා පවත්ව ගන්න. එදා අතුල උපාසකතුමත් මොකද කළේ? අර තමන්ගේ යාළුවෝ යෝජනා කළ පරිදි අර ඒකචාරීව කටයුතු කරන සිංහෙක් වගේ හුදකලාව විවේකව ආරණ්‍යගතව වැඩ ඉන්න අර රේවත හාමුදුරුවෝ ළඟට බණ අහන්න ගියා. 500 දෙනාම ගියා. ඉතින් පිරිස 500ක් කිව්වහම විශාල පිරිසක්නේ. ඉතින් මේ 500 දෙනාම ගිහිල්ලා රේවත හාමුදුරුවන්ට নমස්කාර කළා. වැඳා. වැඳලා එකත් පසකින් වාඩි වුණා. වාඩි වෙලා දැන් බණ අහන්නයි ලෑස්ති. දැන් මේ හාම් මේ සියලු දෙනා වාඩි වෙලා ඉන්නවා. රේවත හාමුදුරුවෝ බොහෝම නිහඬව ඉන්නවා. පින්බලාගෙන මේ ආපු අය දිහා ඇහැරලවත් බැලුවේ නෑ. කිසි කතාවක් නෑ මොකද ආවේ කියලා ඇහුවෙත් නෑ. උන්වහන්සේ විවේකව නිශ්ශබ්දවම වැඩින්නේ. දැන් අතුල උපාසකතුමා ප්‍රධාන මේ කණ්ඩායමේ පිරිස දැන් බලාගෙන ඉන්නවා. දැන් හේවත හාමුදුරුව කතා කරයි. දැන් අපිට බණ කියයි. දැන් අපෙන් අහයි මොකද ආවේ කියලා. දැන් අපි දිහා බලයි. කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා රේවත හාමුදුරුවෝ නෙවෙයි මේ පිරිස දිහා බැලුවේ. රේවත හාමුදුරුවෝ එක වචනයක්වත් කතා කළේ නෑ. දැන් බලාගෙන හිටියා. දැන් මෙහි බලාගෙන ඉන්නකොට අපේ දායකයන්ට වගේ තරහ ගියා මේගොල්ලෝ. ඉතින් මේ ඇත්තට මෙහෙ මෙතෙන්ද මැදිරියට ඇවිල්ලා මෙහි බලාගෙන ඉන්නකොට මේ ස්ථානයේ නියමිත ස්වාමීන් වහන්සේ වැඩි නැති වුණොත් එහෙම ඉතින් හරි ප්‍රශ්නේනේ. ඉතේ දෙගිරියාවක් ඇති වෙනවනේ. ඉතින් මේ පිරිසත් මෙහෙම බලාගෙන හිටියා. බලන් ඉන්නකොට අතුල උපාසකතුමා කී ප්‍රධාන කරනවා අද නම් බණ කියන පාටක් නෑ. මේ බණින් වැඩක් නෑ අපි යන් යන්න. උන්වහන්සේ අපි දිහා බලන්නේවත් නෑනේ. අපි දිහා බලන්නේවත් නෑ. ධර්ම දේශනා කරනවා දිහා අපි දිහා බලන්නේවත් නෑ. ඒ නිසා මේ බණෙන් කමක් නෑ. අපි යන් කියලා හිතන් යන්න ගියා. දැන් මේ පිරිස යනෝ යන ගමන් කතාව 500ක් නිකන්දාම ඉතින් කතා වෙන මදයි මේගොල්ලෝ කිව්වා බනහන්නියන් කියලා. මේ වැත්තෝ යෝජනා කළා බනට හොඳ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා රේවත හාමුදුරුවන්ගෙන් බනහන්නියන් කිව්වා. ඉතින් අපි හැමදෙනාම ගියා රේවත හාමුදුරුවන්ගෙන් බනහන්. රේවත හාමුදුරුව අපි දිහා බැලුවේවත් නෑ. ඈ එක වචනයක්වත් ප්‍රකාශ කළේ නෑනි කියලා දැන් කතාවේ යනවා කණ්ඩායම හන්දිය පිරිස යනකොට ඉතින් එක එකිනා අදහස් දක්වමින් කතා කර කර යනවා. එහෙම කතා කර කර යනකොට දැන් යාළුව අහනවා ඊළඟට අපි කොහාටද යන්නේ? දැන් කණ්ඩායම යන්න යනවා. අපි කොහාටද ඊළඟට බණ අහන්න යන්නේ? ඊළඟට ඔන්න යාළුව සඳහන් කරනවා අපි යමු සරියුත් මහරහතන් වහන්සේගෙන් බණ අහන්න. සරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ බොහෝම ප්‍රසිද්ධයි. ඒ නිසා අපි සරියුත් මහරහතන් වහන්සේගෙන් බණ අහන්න යමු කියලා යෝජනා කළා. පිරිස සතුටු වුණා, සම්මත කළා. හරි හරි යම් පියම් බණහන්න සරියුත් මහ රහතන් වහන්සේ. දැන් අසුල උපාසකතුමා හොඳයි කියලා කණ්ඩායමේ නායකයනේ. ඉතින් ඉස්සර වෙලා දැන් අර 500 දෙනාවත් එකතු කරගෙන සරියුත් මහ රහතන් වහන්සේ වැඩ සිටිය විහාරයට ආවා. විහාරයට ඇවිල්ලා සරියුත් මහ රහතන් වහන්සේට නමස්කාර කළා. වන්දනා කළා. සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් වැඩ සිටිය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඇරුණහම ප්‍රඥාවෙන් අගතැම්පත් වෙච්ච ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතා මැනවින් දැනගෙන හිටිය ධම්මසේනාපති තමයි සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ නුවණ ඉතාමත්ම ප්‍රකට වෙලා තිබුණ බුද්ධිමත් බුද්ධිමත් මහරහතන් වහන්සේ නමක් සරියුත් මහරහතන් වහන්සේගේ බුද්ධිය ගැන සඳහන් කරනවා. මේ වැස්සක් වැස්සට පස්සේ අහසින් පොළවට කොපමණ වැහි බින්දු ප්‍රමාණයක් වැටුණාද කියලා සඳහන් කරන්න පුළුවන් විදිහේ මහා නුවණක් උන්වහන්සේට තිබුණාලු. ඒ වගේම මේ මහ පොළොවේ තියෙන වැලිකට ප්‍රමාණි කොච්චරද කියලා කියන්න පුළුවන් විදිහේ මහා තීක්ෂණ ඥානයක් සරියුත් මහ රහතන් වහන්සේට තිබුණා. ඉතින් මේ ධම්මසේනාපති අග්‍රශ්‍රාවක සරියුත් මහ රහතන් වහන්සේ ළඟට මේ 500 දෙනාම ආවා. ඇවිල්ලා වැඳලා දැන් මේ වගේ වාඩි වුණා. වාඩි වුණාම සරියුත් මහරහතන් වහන්සේ අතුළු උපාසකතුමාගෙන් අහනවා මොකද අතුළු උපාසකතුමා මේ අද යාළුවෝ පිරිසත් එකතු කරගෙන ස්වාමීනි මේ අද මගේ යාළුවෝ යෝජනා කළා බණ අහන්න යමු කිය. ඒ අනුව ස්වාමීනි අපි ධර්ම දේශනා කිරීමේ ප්‍රසිද්ධ රේවත හාමුදුරුවෝ ළඟට ගියා බණ අහන්න. රේවත හාමුදුරුවෝ නිශ්ශබ්දවම වැඩ හිටිය. අපි දිහා බැලුවේවත් නෑ එක බණ පදයක්වත් දේශනා කළේ නෑ. අපි බලන් ඉඳලා බලන් ඉඳලා මේ තරහ ගිහිල්ලා එන ගමන් අපේ යාළුවෝ යෝජනා කළා අපි යන් ඔබ වහන්සේ ළඟට ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ නිසා ස්වාමීනි මේ අපි ආවේ ඔබ වහන්සේගෙන් බණ අහන්නේ කියලා දැනුම් දුන්නා. එහෙම දැනුම් දුන්නාට පස්සේ හොඳයි කියලා මොකද කළේ? සරියුත් මහරහතන් වහන්සේ ධර්මදේශනාව ආරම්භ කළා. ධර්මදේශනාව ආරම්භ කළා අභිධර්ම කරුණු ඇතුළත් කොට ගැඹුරු මහා දිග ධර්මදේශනාව පැවැත්වුවා. මහා දිග ධර්මදේශනාව පැවැත්වුවා එක්කෙනෙකුටවත් මේ දේශනා කරන ධර්ම කාරණා තේරෙන්නේ අභිධර්මයේ ආදී ධර්ම කරුණු ඇතුළත් කරලා මහා ගැඹුරු බණක් දේශනා කළා. මේ අතුල උපාසකතුමා ප්‍රධාන පිරිස බලාගෙන ඉන්නවා මේක දැන් කීයට ඉවර වෙයිද දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි ඒ වගේම දේශනා කරන කරුණ මොනවත් තේරෙන්නේ හරි දිග බණක් දේශනා කළා ඒ ධර්ම දේශනාව අවසන් වුණාම කිසි කෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. තේරුන්නේ. ඒගොල්ලෝ තා හොඳයි ඒකෙනුත් කමන්නේ යම් යන්න කියලා හිටම් 500 දෙනාම නැගිටලා දැන් යන්න යන මහමග යනවා. යන ගමන් කතා මොනවද කතාවේ? මදේ බනහන්න ගියා. අද බනහන්න ඕනේ කියලා මේගොල්ලෝ යෝජනා කළා. මේගොල්ලෝ කිව්වා හොඳ ධර්ම දේශනා කිරීමේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා. රේවත හාමුදුරු ළඟට ගියා බනහන්. උන්වහන්සේ වචනයක්වත් දේශනා කළේ නෑ. ඊළඟට මේ ඇත්තෝ සඳහන් කළා ධර්ම දේශනා කිරීමේ බොහෝම ප්‍රසිද්ධයි අග්‍රශ්‍රාවක සරියුත් මහ රහතන් වහන්සේ කියලා. ඕන් ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියා බණහන්. උන්වහන්සේ මහා ගැඹුරු අපිට තේරෙන්නේ නැති මහා දිග බණක් දේශනා කළා. අපිට ඒකෙන් වැඩක් වුණෙත් නෑ කියලා දැන් කතා වෙවි යනවා. අපේ අය නම් ඉතින් බැන බැන නියන්නේ ඉතින් මේ අය මේ ගැන කතා වෙවි කතා වෙවි යනවා බින්නතින්. මෙහෙම කතා වෙවි යනකොට අර පිරිස අතරින් කෙනෙක් ඇහුවා. ඊළඟට අපි කොහාටද යන්නේ? ඊළඟට අපි කාලඟටද බණ අහන්න යන්නේ? ඒ වෙලාවේදී යම් අයිතිරි සාසරෙන් කෙනෙක් කියනවා ආනන්ද හාමුදුරුව ධර්ම දේශනා කිරීමේ බොහෝම ප්‍රසිද්ධයි. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුව. අපි යම් ආනන්ද හාමුදුරුවන්ගෙන් බණ අහන්න කියලා යෝජනා කළා. අතුල උපාසකතුමත් කිව්වා "හා හොඳයි. අපි ආනන්ද හාමුදුරුව ළඟට යන්කෝ" කියලා හිතම්. ආනන්ද හාමුදුරුව වැඩ සිටියේ විහාරයට ආව. ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට වැඳලා මේ වගේ කල්පස්ස වාඩි වෙලා වාඩි වුණාට පස්සේ ආනන්ද හාමුදුරහන අතුළු උපාසකතුමාගෙන් උපාසකතුමනි මොකද මේ අද පිරිසක් යාළුව කණ්ඩායමත් එක්ක ස්වාමීනි මේ මගේ කල්යාණ මිත්‍රයෝ අපි අද එකතු වුණායි එකතු වුණාම මේගොල්ලෝ යෝජනා කළා බණ අහන්න යමු ඒ අනුව ස්වාමීනි ධර්ම දේශනා කිරීමේ බොහෝ ප්‍රසිද්ධ රේවත හාමුදුර ළඟට අපි ගියා ස්වාමීනි බණ අහන්න. උන්වහන්සේ අපි දිහා හැරලවත් බැලුවේ නෑ. එක බණ පදයක්වත් දේශනා කළේ නැහැ. නිශ්ශබ්දවම වැඩ හිටියා. ඒකෙන් ගමන් නැහැ කියලා ඊළඟට ස්වාමීනි අපි ගියා බණහන්න ධම්මසේනාපති අග්‍රශ්‍රාවක මහා ප්‍රඥ සරියුත් මහරහතන් වහන්සේ ළඟ. උන්වහන්සේ අභිධර්මාදී ධර්ම කරුණ වලින් යුක්ත මහා ගැඹුරු දිග බණක් දේශනා කළා ස්වාමීන්. අපි කිසි කෙනෙකුට ඒවා තේරුන්නේ අපි මේ එන ගමන් මේ ඔබ වහන්සේගෙන් බණ අහන්න දෙමින්නේ මේ අපිට සුදුසු බණක් දේශනා කරන්නයි කියලා ධර්ම දේශනාව පවත්වන්නයි කියලා ඉල්ලා හිටියා. හා හොඳයි එහෙනම් අහගන්නු කියලා මොකද කළේ ආනන්ද හාමුදුරුව බොහෝම කෙටියෙන් සංක්ෂේප වශයෙන් සුළු බණක් දේශනා කළා. ධර්ම දේශනාව ආරම්භ කරනවා විතරයි මතක ඒකම ඉවරයි. පටි වටපිට බැලුව බණ ඉවරයිනේ බොහෝම කෙටි බණක් දේශනා කළා. ඒ බණිනුත් කමන්නේ යන් යන්න කියලා හිතන් කණ්ඩායම නැතිලා හිතයි යනවා. යනවා මදයි බණ අහන්න ගියා. මේගොල්ලෝ කෝ යන් රේවතා ආඳුර ළඟ තියන් කිය. ඒ ආඳු වචනයක් කතා කළේ. ඊළඟට යන්කෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් බණ අහන්න. උන්වහන්සේ මහත් ගැඹුරු දිග බණක් දේශනා කළා අපිට තේරුන්නේ. ඊළඟට මේගොල්ලෝ කිව්වා බණ කියන්න හරි දක්ෂයි ආනන්ද හාමුදුරුව. ආනන්ද හාමුදුරුව ළඟට ගියා බණ අහන්න. උන්වහන්සේ බොහොම සුළු බණක් කෙටියෙන් ධර්ම දේශනා පැවැත්තු. ඒකත් අපිට තේරුන්නේ දැන් කතා වෙවි යනවා කට්ටිය අද අපිට වෙච්ච වැඩේ කියන. එහෙම කතා වෙවි යන ගමන් උපාසකතුමාගෙන් අහනවා දැන් කොහාටද යන්නේ? ඒ වෙලාවේදී අතුළු උපාසකතුමා කියනවා දැන් අපි යන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ. බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ යන් කියලා හිටන් මේ 500ක් පිරිස එකතු කරගෙන පින්වත්නි අතුල උපාසකතුමා සවැත් නුවර ජේතවනාරාමේට සවැත් නුවර ජේතවනාරාමේට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා දැන් තරහා ගිහිල්ලා මේ එන්නේ කණ්ඩායම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේගේ එකත් පසින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය ඉදිරිපත් කළා. බුදුහාමුදුරන්ගෙන් සිරිතක් තියෙනවා පින්නතුනි. තමන් ළඟට කවුරු හරි කෙනෙක් ආවට පස්සේ ආගිය තොරතුරු විමසන කොහොමද සුව දුක් සැප සනීප විමසලා මොකද අද මේ විදිහට පැමිණියේ කියලා ඇහුවාම සඳහන් කළා අතුළු උපාසකතුමා ස්වාමීනි මේ මගේ කල්යාණ මිත්‍රයන් මේ උපාසක පිරිසත් එක්ක අපි පන්තියේ දෙනාම අද තීරණය කළා බණහඬ යන්න ඕනේ කියන්නේ. ඒ අනුව ධර්මදේශනා කිරීමේ බොහොම ප්‍රකට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ළඟට ගියා. අපි රේවත හාමුදුරුව ළඟට ගියා. උන්වහන්සේ වචනයක් කතා කළේ නැ නිශ්ශබ්දවම හිටියා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ උඟා කතා කරමින් දිග බණක් දේශනා කළා. ගැඹුරු බණක් අපිට තේරුණා. ඊළඟට ආනන්ද හාමුදුරුව ළඟට ගියා. උන්වහන්සේ බොහෝම කෙටියෙන් සුළු බණක් දේශනා කළා ස්වාමීන් අපි මේ ඔබ වහන්සේ හම්බ වෙන්නේ පැමිණියේ ධර්ම ශ්‍රවණය කරන්න කියලා සඳහන් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර මම බණට මාතෘකා කරන්නට යෙදුණ දාඨා ධර්මයේ දේශනා කරන්නට යෙදුණ ඕරාණමීතං අතුල මීතං අජ්ජතනාමිච නින්දන්ති තුන්නී මාසීනං නින්දන්ති බහුබානිනං මිතබානිනම් පිනින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ මේ ගාථා බුදුහාඳුරු දේශනා කළා. අතුල මේක පෞරාණික ධර්මතාවය. පුරාණින්දලා පැවතගෙන එන ධර්මතාවයක් තමයි මේ නින්දාවමාන කිරීම. නිශ්ශබ්දව ඉන්න අයට කතා බහ කරන්නේ නැතුව පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන අයට බනිනවා. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ කිසි දෙයකට එන්නේ නැහැ නේ බලන්නේ නැහැ නේ කියලා බනිනවා. තිලන්න නින්දන්ති බහුබාණිනම්ති. හුඟා කතා කරන, හුඟක් වැඩ කරන උදවියට බනිනවා නින්දා කරන අපහාස කරන. මිත භාණිනම්ති නින්දන්ති. ඇතැම් දෙනා වචනයයි දෙකයි. ඇයි හොඳයි විතරයි. ඒගොල්ලෝ ඇතැම් දෙනා ගැන කියන ඒගොල්ලෝ ඉතින් අපේ දුරින් ඉන්නේ ඕනෑමට වැඩි ඒගොල්ලෝ කිසි භජනයක් නැහැ කියලා අර වැඩි කතා කරන්නේ නැති අයටත් දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේකා තුල පෞරාණික ධර්මතාවය පුරාණ ඉඳලා පැවතගෙන ආපු එකක් මේ යම් ප්‍රාඥයෙක් නිතර පැසසුම් ලබනවාද ඒ වගේම නුවණ ඥානවන්තව සීලයෙන් යුක්ත ඒ නුවණැත්තා පැසසුම් ලබනවා ඒ නුවණැත්තා පැසසුම් ලබන්නේ මොකද එයාගේ ඥානාන්විත භාවයේ සීලය නිසා බොහොම කල්පනාවෙන් කටයංග සංවර කරගෙන ක්‍රියා කරනවා නම් එයා බොහොම හොඳට ප්‍රශංසා ලබනවා මේ සිදුරු රහිත මේ පැවැත්මෙන්ද විදර්ශනා නුවණින් ලෝතුරු සැප සලසා ගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි මේ පවත්වාගෙන යන ප්‍රතිපදාවල මේ ජීවිතයේ මේ ධර්මයේ ආදී යහපත් දේවල් ඇති කරගත්තේ නැති වුණොත් සිදුරු හැදෙනවා ඒ තුළින් වැරදි කෙරෙන්න පටන් ගන්නවා මේ තියෙන සිත කය වචනේ කියන තොන්දර හොඳට සංවර කරගෙන හොඳ පැවැත්මක් පවත්වාගෙන යනවා. ඒ පැවැත්ම තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේ විපස්සනා කියලා කියන්නේ නුවණින් දකිනවා කියන එක. හොඳ කල්පනාවෙන් සිහියෙන් යුක්තව ක්‍රියා කරන කෙනා ලොවේ ලෝතුරා සැප සලසා ගන්න. බොහොම හොඳට තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන ඥානවන්ත ඒ වගේම සිව් පිරිසිදු සීලයෙන් යුතු යමෙකුට නුවණැත්තෝ නිඳා කළත් පැසසුම් කළත් ඒ ඇත්තෝ ඒ වාට උනන්දු වෙලා ගමන් කරන්නේ ඥානවන්ත කෙනා මේ සිව් පිරිසිදු සීලයෙන් යුක්ත කෙනාට ඥානාන්විත කෙනාට මේ කවුරු හරි නිඳා කරනවා නම් අවමාන කරනවා නම් ඒ ඇත්තෝ ඒ ගැන කිපිලා උනන්දු වෙලා යන්නේ දැන් රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේට, මාර්ගඵලලාභීන්ට ඒ විදිහට නිඳා අවමාන කළාට ඒ ඇත්තේ ගැන කලබල වෙන්නේ. ප්‍රශංසා කළා කියලා ඒ ඇයි 아무තු ප්‍රශංසාවක් ලබන්න උදම් වීමක් ඇති කරගන්නේ නැහැ. මේක තමයි ලෝකේ ස්වභාවය කියලා ලෝක ධර්මයේ ගැන කල්පනා කරමින් ක්‍රියා කරනවා. ඒ වගේම දිනපතා විමසා බලා ප්‍රශංසා කරනවද ඒක පැහැදිලි කරනවා මේ ජාම්බුනද ස්වර්ණයෙන් කළ ජාම්බුනද කියලා කියන්නේ ඉතාම හොඳ රත්තරන් වලින් කරපු පළඳනාවකට වගේ ඒ පුජ්‍යලයාට නිඳා කිරීමට එවනන්නම් අවමාන කිරීමට කවුරු සමත් වෙනවද ඥානවන්ත සිව්පිරිදු සීලයෙන් යුක්තව බොහොම හොඳට විමසා බලා ක්‍රියා කරනවා නම් කවුරු හරි කෙනෙක් එයාට මේ නිඳා අවමාන කිරීම අර ධම්ම රත්තරණින් බණ පොතේ සඳහන් කරනවා ජාම්බුනද ස්වර්ණයෙන් කරපු පළඳනාවකට වගේ ඒකේ තියෙන වටිනාකම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ தත්ත්වය ඒ විදිහටම පවතිනවා පින්නතුනේ. නින්දා කිරීමට හරි මේ කවරෙක් මේ කාට හරි සමත් වෙනවද? ඒ අර බුද්ධිමත් කෙනා කලබල වෙන්නේ නැහැ පින්නතුනේ. දෙවියෝ ඒ වගේම ඥානවන්ත උදවිය මිනිස්සු ඒ ඇත්තන්ට ප්‍රශංසා කරනවා. ඒ වගේම මේ ඇත්ත මොකද කරන්නේ දෙව් මිනිසුන්ගෙන් ඒ වගේම මහජනතාවගෙන් මහා බ්‍රහ්මයාගෙන් පැසසුම් ලබනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා ඥානවන්තව අර සිව් පිරිසිදු සීලයෙන් යුක්තව ක්‍රියා කරන කෙනා. ඒ වගේම පින්නතුනි මේ ලෝකයේ මේ සමහර අය ඉන්නා පින්නතුනි මේ ගොළුෙක්, බීරෙක්, එහෙම නැත්නම් කිසිවක් නොදන්නා කෙනෙක් වගේ ඉන්න අය ඉන්නවා පින්න සමහර අය කිසි කතාවක් බහක් නැහැ. ඒ වගේම බීරෙක් වගේ නැහුණා වගේ ඉන්න පුළුවන් අය ඉන්නවා පින්න කිසි කෙනෙක්ව දන්න අඳුරන් නැති විදිහට කාලය ගත කරගෙන අය ඉන්න අයත් ඉන්නවා. ඒ අයටත් පින්නතුනි නිന്ദා අපහාස වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනි ධර්මදී ධර්මයේ සඳහන් කරනවා මේ අට කතාවේ මේ හුළඟට හෙළ වෙන කල්පතක්කේ සතකට දාලා නිමක් නැති ලෙස කතා කරන අය ඉන්නවා පින්නතින්. දිගටම කතා කරගෙන යන අය ඉන්නවා පින්නතින්. දැන් අපිට ඉදිරියට එහෙම එහෙම කතා එහෙම අහන්න හම්බ වෙනවා. දිගටම දැන් කතා අහන්න හම්බ වෙන කාලයකටයි දැන් අපි එන්නේ. එතකොට දිගටම කතාව වස්තුගෙන යනවා. එතකොටත් බණිනවා මේ මහා දිග කතාවක් නේ කියලා හිතම් පින්නතුන්. ඊළඟට අර රත්තරන් අමුරන් වගේ තමන්ගේ වචන ගැන හිතමින් මේ එක වචනයක් කියලා නිහඬ වෙනවා. තමන්ගේ වචන ඇතැන් දෙනා හරියට අගය කරනවා. ඒක රත්තරණින් කරපු වචනයක්. අමු රත්තරන් වලින් කරපු එකක් කියලා වැඩි කතා කරන්න යන්නේ. එක වචනෙන් දෙකෙන් ඉවරයි පින්නතින්. ඒ ඇයටත් නින්දාවමානුවට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ සියලු ආකාරයෙන් මෙලව නින්දා නොලැබුවේ නම් නෑ පින්නතු. මේ විදිහට බලනකොට නින්දා නොලබපු කෙනෙක් නෑ. මේ කාලේ හරියට ඒක දැන් අපේ රටේ ඇති වෙලා මේ දවස්වල මහා ආందోලනෙ ලක් වෙලා තියෙනවා මේ යහපත් උදවියට නිශ්ශබ්දව ඉන්න අයට වැඩ කරන අයට දොස් කියනවා පින්නතින් පරේ නින්දා පහාස කරන වේලාවක තමයි අපි මේ ධර්ම කාරණාව ගැන අවධානය යොමු කළේ. එතකොට අපි කලබල වෙන්නේ නැතුව කල්පනා කරන්න ඕන අපේ බෞද්ධ පින්නතුන් මේක පුරාණ ඉඳලා පැවතගෙන එන සිද්ධියක්. දැන් බොහෝ අය කලබල වෙලා මේ රටේ මේ තියෙන තිබිච්ච මේ භයානක තත්ත්වෙනුත් අමතක කරලා දාලා තියෙනවා මේ මහා රෝග වසංගතයක් අමතක වෙලා ගිහිල්ලා මේවට දැන් පෙළ හැදීගෙන යනවා අර මෙහෙදි කිව්වා මෙයා මෙහෙදි කිව්වා මෙයා මෙතන ප්‍රකාශ කළා කියලා ඒ ගැන ඒ නිසා මේක පුරාණ කාලේ ඉඳලා පැවතගෙන එන තත්වයක් ඒ වගේම බාල අඥාන පුජ්‍යලයන්ගේ ඒ වගේම ඒ ඇත්තන්ට බාල උදවියට, අඥාන උදවියට, ඒ වගේම ඥානවන්ත උදවියට නිඳා කරනවා. මේ ප්‍රශංසාව ප්‍රමාණ කරගන්න හොඳ නෑ. මේ ප්‍රශංසා කළාම මේක හැමදාම මට තියෙනවා කියලා හිතන්නත් හොඳ නෑ. හැදෙන වැඩෙන ළමයින්ටත් ඉගෙන කියා ගන්න සමාජ වගකීම් බාර ගන්න දරුවන්ටත් මේක බොහොම වටිනවා. ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා මේ හොඳ නම, කීර්තිය හැමදාම තියෙයි කියලා. ඒක වෙනස් වෙලා යනවා. එතකොට කලබල වෙන්න යන්න හොඳ නෑ. ඇතැම් දෙනා ජීවිත හානි කරගන්නවා ජීවිතේ නැති කරගන්න බලනවා එහෙම කිරීමෙන් ඒවට මුහුණ දෙන්නේ නැති බවයි අපිට පේන්නේ මේ ධර්මයේ දන්න නුවණින් යුක්තාය තමයි මෙතන මේ බණපදේ මේ ධාවී කියලා සඳහන් කළේ මේ නුවණැති ලෞකික පුද්ගල මේ ලෞකික ලෝකෝත්තර ධර්මතාවයන් පිළිබඳව නුවණින් දැනගත්ත පුද්ගලයා බොහෝම හොඳට කල්පනා කරලා බලනවා. අර මම මුලින් සඳහන් කළා සිව්පිරිසිදු සීලය කියලා. ඒ තමයි පෙන්වතෙනි ප්‍රාතිමෝක්ෂ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය නිස්සෘත සීලය, ප්‍රත්‍ය සංනිස්සෘත සීලය. ඉතින් මේ සීලයන් වලින් යුක්තව යම්ස කෙනෙක් බොහෝම හොඳට නුවණක්කාරව ක්‍රියා කරනවාද ඒ ඇත්ත තමයි අර පිරිසිදු රත්තරන් වගේ තමන්ගේ ජීවිතේ ඒවෙන් කලබලයටපත් වෙන්නේ නැතු පවත්වා ගන්න. දේවාපි කියලා කිව්වේ දෙවියන්. ඥානවන්ත මිනිස්සු අර හොඳින් ජීවිතේ පවත්වාගෙන යන කෙනා දිහා බලලා සතුටටපත් වෙනවා. ඒ ප්‍රශංසා කළා, නිඳා කළා කියලා කලබල වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම දේශනාව අහගෙන සිටියේ බොහෝ දෙනා ප්‍රසාදයටපත් වෙනවා. අර උපාසකෝරු 500 දෙනාම් පින්නතුනි සෝවාන් ඵලයටපත් වුණා. මේ 500 දෙනාම බුදුහාඳුරෝ දේශනා කර මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. හිතේ ප්‍රසාදයේ පැහැදීම ඇති කරගෙන සෝවා මඟටපත් වෙලා තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණය කළා මහා සතුටටපත් වුණා. ඉතින් මේ මේ ධර්ම දේශනාවත් ඔබටත් ඔබේ ජීවිත මෙලොව වශයෙන් සාර්ථක කරගෙන, පරලොව වශයෙන් සාර්ථක කරගෙන, දෙලව ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණ ආબોධයේ විනිතමත් හේතු වේවා, වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි. අද ධර්ම දේශනාවේදී මා ඔබට පැහැදිලි කරලා දුන්නේ ධම්මපදයේ ඕද වර්ගයේ සඳහන් වෙන 227 වෙනි ගාථාව මේ පෝරාණ මේකං අතුල කියන ගාථාව. බුදුහාඳුරු අතුල උපාසකතුමාට සඳහන් කරන නින්දාන්ති තුන්හි මාසීනං අතුල මේ ලෝකේ නිස්සබ්දව ඉන්න අයට බනිනවා. නින්දාන්ති බහුභානිනම් හුඟක් වැඩ කරන හුඟක් කතා කරන උදවියට නින්දාව අපහාස කරනවා අවමාන කරනවා. මිත භානිනම් පිනින්දාන්ති පොඩ්ඩක් කතා කරලා සුළුවෙන් වැඩ කරලා පැත්තකට වෙලා ඉන්න අයටත් දොස් කියනවා. නත්ති ලෝකේ අනින්දිතෝ මේ ලෝකේ නිന്ദා අවමාන නොලබන කෙනෙක් හොයාගන්න බොහොම අමාරුයි. හැම දිනාටම ඒ தത്വෙට මූණ පාන් සිද්ධ වෙනවා. ඒ නිසා නිന്ദා කළා අවමාන කළා කියලා කලබල වෙන්නේ නැතුව මේක තමයි ලෝක ධර්මතාවය කියලා කල්පනා කරගෙන අපේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමයි අප විසින් කළ යුතු පවතින්නේ. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව මේ ධර්ම මේ ධර්ම දේශනාවේ බලයෙන් සැලසේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි. ගන්න ඕන. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච මුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසාසනං සනරාමර ලෝකස්වාමී වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම තුන් නිවන් සෝ පිණසම හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු සදහතුනි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ නවකෝරළේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක සුහරන්දර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය තුම්බෝවිල ගම්මරතන නායක ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම සාදු නාදනවා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමන් විදුලියේ මේ පෙරේදී ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවටපත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.